පතිත වෙන්න කලින් පතිත වෙන්න පෙර වේදනාවේ තියෙන ඇත්ත පෙන්වන එක තමයි මේ වේදනුපසනාවෙන් පෙන්වන්නේ උපාදානය කියන ගතිය මේ විඥානය මත පතිත වෙන්න කලින් නැත්තම් උපාදානය කියන එක මේ නාම රූප දෙකට පතිත වෙන්න කලින් මේ විඥානය කියන ගතිය පෙන්නලා නාම රූප දෙකට විඥානය පතිත නොවෙන්න ඉඩ සලස්සන එක තමයි මේ චිත්තානුපස්සනාවෙන් කරන්නේ. ධම්මානුපස්සනාවෙනුත් කරන්නේ අපේ මනසේ තියෙන තණ්හා උපාදානය ස්කන්ධ ටිකට බහලන්න කලින් ස්කන්ධයන්ගේ තියෙන ඇත්ත ඇති හැටිය දකින්න දහම් පරයයන් සහ කෙලෙස් හඳුනා ගැනීමයි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. එතකොට මම ඒකට පොඩි උපමාවක් ඉස්සෙල්ලා කියන්නම්. අර උපමාවම ඒ gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියේ රූපය කෙනෙක් කියලා දකිනකොට කෙනා කියන අදහස ඒ රූපය මත පතිත වුණොත් මට ගඩොල් වල සිමෙන්ති පේන්නේ නැහැ, චිත්‍ර පේන්නේ නැහැ. කෙනෙක්ගේ පින්තූරයක් නේ පේන්නේ. එතකොට ඒ රූපය කෙනෙක් කියන කෙනෙක්ගේ පින්තූරයක් කියන එක නිර්මාණය වෙන්න නොදෙන්න මම උපායක් හැටියට ඒ රූපේ දකිනකොටම කෙනා කියලා මට හිතෙද්දී මම පෙන්නනවා මෙතන තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති යෙන් කරපු බිත්තියක්නේ. ඒ බිත්තිය ඇසුරු කරගෙන පවතින චිත්‍රයක්නේ කියලා මම පවතින ස්වභාවයේ ඇත්ත ඇති හැටි බලනවා බලනවා මොකද මගේ සිතේ තියෙන දෘෂ්ටිය සිතේ තියෙන ගතිය අර රූපෙට බැහැලෙන්නේ නැති වෙන්න. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන තැනක කෙනෙක් කියන අදහස මට එනවනම් මගේ සිතේ තියෙන කෙනා කියන අදහස මේ රූපේට බැහැගන්න කලින් බැහැගන්න පෙර මම මේ රූපේ තියෙන ඇත්ත මට පෙන්නනව මෙතන තියෙන්නේ කෙස් ලොම් නියදත් ධම්මස්නහර කන බොන ආහාරයෙන් හැදුනේ කියලා මේ රූපේ ඇත්ත පෙන්නනව මේ රූපේ කෙනෙක් කියන මගේ මනසේ තියෙන ගතිය මේ රූපේ ඇසුරු කරන්න කලින් එහෙම කාලයක් වඩන්න වඩන්න ධර්මතා දෙකක් වෙනවා. එකක් තමයි රූපේ පැත්තේ තියෙන පවතින ඇත්ත ටික ටික ටික ටික මතුවේ මතුවේ උඩට එනවා. ඒ රූපේ ආරම්භය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතේ තියෙන මේ උපාදානය එන්නෙන්ද ගෙවෙනවා. හිත පැත්තේ තියෙන වැරද්ද ගෙවෙනවා රූපේ පැත්තේ තියෙන ඇත්ත එන්නෙන්ද මතුවෙනවා. ඔන්න ඔය අවබෝධයෙන් එන්න එන්න තමයි එන විදිහට තමයි මේ කායගත සතිය වඩන්න ඕනේ. එතකොට ඒ සඳහායි මේ සතිපට්ඨානයේ තියෙන්නේ රූපයේ පිරිසිඳ දකින්න. රූපේ ආරම්භය තියෙන වැරද්ද අයින් වෙන විදියට. ඒ වැරද්ද අයින් වෙන්න ක්‍රම දෙකක් ඕන වෙනවා. එකක් තමයි අපේ මනසේ කෙලෙස් වේගය වැඩි ආශ්‍රව බලවත් වැඩි ඇස් ඉදිරිපිටට මේ රූපයක් හම්බ වෙනකොටම කෙනෙක් කියන අදහස දැකලත් ඉවරයි දැන් අපිට කෙස්ලොම් නේදත් හම්මස් ටික තියෙන මේ හැඩේ දකිනකොට කෙනෙක් කියන අදහස එනවා. නමුත් ඇත්තටම යථාර්ථය එහෙම නැති තැනක. මොකද මේ හැඩරුව පත්‍ර කඩදාසියක තිබ්බත් කෙනෙක් කියන අදහස අපිට එනවා. වීඩියෝ පටයක තිබුණොත් කෙනෙක් කියන අදහස එනවා. බිත්තියක තිබුණොත් කෙනෙක් කියන අදහස එනවා. මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපෙ තීදිත් කෙනෙක් කියන අදහස එනවා. එතකොට අපිට තේරෙනවා කනබුන ආහාරයෙන් හැදිච්ච මේ රූපේ දකිනකොට කෙනෙක් කියන අදහස එනවනම් ඒ විදිහටම පත්‍ර කඩදාසියක දකිනකොටත් එනවනම් රූපේ පැත්තෙන් කෙනෙක් පුද්ගලයෙක් නැති ධර්මතාවයක් තියෙන තැනක අපේ මනසේ අවදි වීමේ වැරදි ධර්මතාවයකුයි මේ තියෙන්නේ කියන එක පේනවා එතකොට රූපේ ඇත්ත දකින්න දකින්න මනසේ තියෙන වැරද්ද ගෙවෙන්න ඕනේ ඒ සඳහායි සතිපට්ඨානෙ තියෙන්නේ. අපේ මනසේ තියෙන කෙලෙස් වල බලවත්කම ආශ්‍රව බලවත්කම නිසා අද දවසේදී අපිට බලන්නවත් ඉඩ නැහැ. පෙනෙනකොටම අර වැරදි ධර්මතාවය සිහි වෙලා ඒකෙන් බලලත් ඉවරයි අපි. ඒ නිසා පෙනෙනවත් එක්කම වැරද්දක් සිහි වෙලා වැරද්දෙන් බලන ගතිය ඒ ගතියේ වේගය අඩු කරනවා සමතයකින් ඊට පස්සේ පවතින ඇත්ත පෙන්නලා වැරද්ද ඒ මත රූපේ මත පතිත වෙන එකම නතර කරනවා විදර්ශනාවෙන්. ඉතින් මේ සතිපට්ඨානේ හැම කමඨහනකම සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ. සමත විදර්ශනා යුගනද්දෝ තියෙන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒකේ මම මුලින්ම ගන්නම් ස්වාමීන් වහන්සේ ආනාපාන පබ්බය ආනාපාන පබ්බය අරගෙන ආශ්‍රයක් ඡය වෙන විදිහට උපාදානයෙන් සිත මිදෙන විදිහට රූපේ ඇත්ත ඇති හැටි දකින ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන හැටි මම විස්තර කරන්නම් මොකද සතිපට්ඨානෙ වඩලා ඉවර වෙනකොට දුක පිරිසිඳ දැකලා තියෙනවා දුක් වූ ස්කන්ධය පිරිසිඳ දැකලා තියෙන්න ඕනේ ඒ ආරම්භය මනසේ ඇති වෙන සමුදය දුරු වෙලා තියෙන්න ඕනේ Nirodhe samudaya duru wimin Nirodhe saakshat වෙලා තියෙන්න ඕනේ මේ සතිපට්ඨානෙ වඩන ක්‍රමයේදී දුක පිරිසිඳ දැකලා සමුදය දුරු වෙලා Nirodhe තණ්හා Nirodhe saakshat වෙලා තියෙන්න ඕනේ සාක්ෂාත් වෙන විදිහටයි මේක කෙරෙන්න ඕනේ. එතකොට ඒකෙන් මුලින්ම ටික තමයි ආනාපාන පබ්බේ ඒ කමඨහන හැම කමඨහනක් තුළම සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ සෝමනංශ. ඒක මම මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා කමඨහනක් වඩන පරිසරයේ සම්පූර්ණ කිවෝතනේ. ওই ටික තාම ආනාපාන සතියට අයිති නැහැ. යම් භාවනාවක් කරනවා නම් භාවනාවක් කරන කෙනාගේ ඉරියව්ව ගැන පෙන්වන්නේ. పూర్ව සලස්ම ගැන පෙන්වන්නේ. අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා කියලා පෙන්වන්නේ. එතකොට ශුඤ්ඤාගාරගතෝවා කියලා පෙන්වන්නේ කාය විවේකයේ සඳහා. විවේක තුනක් තියෙනවා කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ කියලා. එයින් මුලින් කායික විවේකය සපයා ගන්නට ඕනේ. ඒකෙන් මතක් කළේ අර්ථ වශයෙන් කාය විවේකය අවශ්‍යයි කියන කම මිසක අනිවාර්යෙන් අරණ්‍යයකට ගියොත් කැලේකට ගියොත් හිස්ගේකට විතරයි විතරක් ගියොත් විතරයි පුළුවන් කියන කමක් කිව්ව නෙමෙයි මේකේ. මේ ටිකේ නිර්වචනය කරනවා හැකිතාක් පිරිස් එක්ක ගැටිලා ඉන්න පරිසරයේ අඩුකම කාය විවේකයේ සපයාගත යුතු බව සංකේතවත් කරනවා. එතකොට ඒ කාය විවේකයේ ලබාගත් අරණ්‍යයකට හෝ ස්ගේකට හෝ ගහක් මුලකට ගිහිල්ලා නිසීදිති පල්ලංකම් ආභිජිත්වා එතකොට උජුං කායම් පනිදාය ඉඳගෙන පරයන්ක බැඳගෙන කොන්ද ඍජුව පිහිටුවා ගන්න කියනවා. ඇත්තට වර්තමාන විද්‍යානුකූලව වුණත් හොයාගෙන තියෙනවා මේ කොන්දේ කුඳුවට පෙළිය ළඟින් තමයි සුසුම්නාව තියෙන්නේ. ඒක මොලේ කුඩා මොලේ මස්තිෂ්කය කියන තැනට සම්බන්ධයි. ඉතින් මේ සුසුම්නාව ඍජුව තියෙනකොට සිහි අවදි වීමේ ප්‍රවණතාවය බොහෝ සෙයින් තියෙනවා කියනක වර්තමාන විද්‍යානුකූලවත් හොයාගෙන තියෙනවා. ඊගව දේ තමයි තීන මිද්දේ දුරු වෙන්න. තීන මිද්දේට ලෙහසියෙන් ඉඩක් නැති එකම ඉරියව්ව. අනිත් ඉරියව් වල බැරුව නෙමෙයි නමුත් බොහෝම ඉක්මනට තෙහෙට්ටුවටපත් වෙනවා. එහෙම නැත්නම් අහකට යන්න පුළුවන් අනිත් ඉරියව්වක. නිදාගත්තොත් නිින්ද යන්න පුළුවන්. හිටගෙන හෝ ඇවිදින්මින් හිටියොත් බොහෝ තෙහෙට්ටුවටපත් වෙනවා. එතකොට මේ ඉරියව්ව තමයි වැඩි වෙලාවක් ඉන්න පුළුවන් බොහොම පහසු ඉරියව්ව. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛයේ සිත පිහිටුවා ගන්න. සතින් උපට්ඨපෙත්වා සිය පිහිටුවා ගන්න. කතම් පරිමුඛං කුමක්ද පරිමුඛය කියලා කියන්නේ? නාසිකග්ගේව මුඛ නිමිත්තේ. නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්න කියනවා. කැලේකට හෝ හිස්ගේ ආරණ්‍යයකට හෝ කැලේකට හෝ හිස්ගේකට ගිහිල්ලා පර්යංක බැඳගෙන කොන්ද ඍජුව තබා ගත්තා සිහිය නාසය හෝ තොල් දෙක ළඟ පිහිටුවා ගන්නවා කමඨහනක් දැන් ආනාපාන සතියට අයිති නැහැ කමඨහනක් වඩන්න කලින් పూర్ව සැලැස්ම හැම කමඨහනකටම අයිති මේක භාවනා කරන යෝගියෙක්ගේ භාවනා කරන මූලිකම සුදුසුම ඉරියව්ව මේකෙන් පෙන්වෙන්නේ සතින් උපට්ඨපෙත්වා කියලා ඒකට ස්වාමීන් වහන්සේලට අවශ්‍ය නම් ওই චබ්බිසෝදන සූත්‍ර වගේ සූත්‍ර බලන්න පංච උපාදානස්කන්ධය වගේ දේවල් මෙනෙහි කරනකොට දානාපාන සතිය ගැන කතාවක්වත් නැහැ. එයා ආරණ්‍යයකට හිස් ගේයකට ගිහිල්ලා මෙහෙම පරයන්ක බැඳගෙන පංච උපාදානස්කන්ධ ලෝකේ හිත පිරිසිදු කරනවා. නීවරණ ධර්මයන්ගේ කියන කාරණාව මනාව පෙන්වනවා. මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තාම ඒ විතර නෙමෙයි ගොඩාක් සූත්‍ර තියෙනවා මම ඔය නිකන් සටහනක් ඇටියට මතක් කළේ. ඒ වගේ තැනකදී හොඳට පෙන්නනවා කමඨහනක పూర్ව සැලැස්ම කියන එක. එතන සතෙන් උපට්ඨපෙත්වා කියනකොට නාසිකාග්ගේවා මුඛ නිමිත්ත කියනකොට මේ හුස්ම රැල්ල වදින කෙරෝල මෝනේ අයින මෝනේ කියලා කොහෙවත් පිටකේ නැහැ. පිටකේ ඒකයි සතෙන් උපට්ඨපෙත්වා කියන එක සිහියෙන් පිහිටුවා ගන්න නාසිකක් ගේවා මුඛ නිමිත්තේ කියලා කියන ටික තියෙනවා අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේදී ධානයක් ලබා ගන්න කෙනෙක් භාවනා කරනලා ධානයක් උපදවා ගන්න කෙනෙක් ඊට పూర్ව සැලැස්ම පෙන්වන තැනදී පෙන්නනවා සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ මොකද්ද? කතම් පරිමුඛං කියලා පරිමුඛය කියන්නේ මොකද්ද කියලා නාසිකග්ගේවා මුඛ නිමිත්තේ කියලා නාසය කෙළවර හෝ තොල් දෙක ළඟ. ඒ කියන්නේ Tamanට හිත තබා ගන්න හිත එක්තෙන් කරගන්න එක තැනක තබා ගන්න නිමිත්තකුයි අවශ්‍ය. ඒක තොලේ මැද මුල අග කියලා හෝ එකක් නැහැ. නාසයේ මුල මැද අග කියලා එකක් නැහැ. නාසයම හෝ තොලම හෝ වේවා නාසය හෝ තොල් දෙක කියන දෙකින් එකක් Tamanට ප්‍රකට අරමුණක හිත තබා ගන්න කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒක Tamanට අප්‍රකට නම් අපිට පුළුවන් Tamanගේ ඇඟිල්ල ගෙනහිල්ලා තොල් දෙකට හෝ නාසිකාග්‍රය ළඟට ඒ දෙකම කියන්නේ මෙහෙමයි. සමහර කෙනෙකුට මේ හිතෙන් බැලුවහම තොල් දෙක හොඳට ප්‍රකටයි. තොල් දෙක හසු වෙනවා හිතට. නාසයට හිත පිහිටන්නේ තව සමහර හිතෙන් බලනකොට නාසය හොඳට හිතට ප්‍රකටයි. තබා ගන්න පුළුවන් තොල් දෙක හසු වෙන්නේ ඒ චරිතනානත්වය මතයි මේ ධර්මතා දෙකම පනවලා තියෙන්නේ. එතකොට තොල් දෙකට හෝ නාසය ළඟට ඇඟිල්ල මෙහෙම තබලා ඇඟිල්ල ස්පර්ශ කළාම ස්පර්ශ වෙනවා දැනෙනවා. දැනෙන තැනට හිත යොමු කරන්න. හිත යොමු කරලා හිත එහෙමම තියෙද්දි ඇඟිල්ල අහකට ගන්න. තොල් දෙකට මෙහෙම ඇඟිල්ල තිබ්බහම ඇඟිල්ල හැපෙන ගතිය දැනෙනවා. දැනුණහම ඒක හේමම අහකට ගන්නවා. අන්න එතකොට දැන් හිතට තොල් දෙක තියෙන බව දැනෙනවා. තොල් දෙක තියෙන බව වැටහෙනවා. තොල් දෙක ගැන දැනුම් සහිතව ඉන්න ඔන්න ඔකට කියන සති නිමිත්ත හිත තියාගෙන ඉන්නවා. සති නිමිත්තේ සිත පිහිටුවාගෙන කියලා කියනවා. එතකොට සිහිය පිහිටුවාගෙන කියලා කියනවා. ඔන්න ඔහොම තොල් දෙකේ සිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන සෝ සතෝ අසසති සතෝ පසසති සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා එතකොට මෙතනදී ස්වාමීන් වහන්සේ හිතලා කරන එකක් ගැන නෙමෙයි මේකෙන් කියන්නේ ආස්වාස හෝ ප්‍රස්වාස හිතලා කරන්න කියන එක නෙමෙයි ස්වභාවිකව සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාසයට සිහිය යොමු කරනවා හැබැයි සති නිමිත්තේ දැනුම් සහිතවම ඉඳගෙන අස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. අස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්. අස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රස්වාසය ලුහුඩු වෙන්න පුළුවන්. අස්වාස ප්‍රස්වාසය දීර්ඝ හෝ ලුහුඩු වෙන්න පුළුවන් මේ විදිහටම බලනවා. එතකොට සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ සියලු අස්වාස ප්‍රස්වාස කයම අත්විඳිමින්ම එයාට දැනීමයි අස්වාස ප්‍රස්වාසයේ සියල්ලක්ම මුල මැද අග සම්පූර්ණම අස්වාසය සති නිමිති ඉඳගෙනම එයා අත්විඳිනවා සති නිමිති ඉඳගෙනම ප්‍රස්වාසයේ මුල මැද අග අත්විඳිනවා මේ මුල මේ මැද මේ අග කියලා එයා හිතන්න යන්නෙත් නැහැ මෙනේ කරන්න යන්නෙත් නැහැ හොයන්න යන්නෙත් නැහැ බලන්න යන්නෙත් නැහැ. නමුත් එයා සති නිමිත්ත තුලයි ඉන්නේ සම්පූර්ණ පූර්ණවම ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරලා ඉන්නවා කියන කාරණාව කියන්නයි සබ්බකාය පටිසංවේදී අසසිසාමිති සික්කති කියලා මතක් කළේ. එතකොට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා කිසිම වෙලාවක ආස්වාසය අනුව යන්නේ නැහැ ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ ස්වාමීන් වහන්සලාට ඒ ගැන වඩාත් බලා ගන්න පුළුවන් මේ ආස්වාස ප්‍රස්වාස යනුව ගියොත් ආස්වාසය අනුව ගියොත් වැරදි ප්‍රස්වාසය අනුව ගියොත් වැරදි ආස්වාස ප්‍රස්වාසය අනුව ගියොත් වැරදි නිමිත්තක විතරක් පිළිහිටියොත් වැරදි නිමිත්තේ ඉඳීමම ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ දැනුමක් ඕනේ ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේලා තව විස්තර විසඳුණ දැනගන්න පුළුවන් සූත්‍ර පිටකේ පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා බලන්න ඒකට ආනාපාන සතියට අතුරු නුවණවල් සහ ඒකට පරිපන්ත ධර්මියෝ නැත්තම් සතුරු ධර්මියෝ පෙන්නනවා මෙන්න මේවා මේවා ආනාපාන සති භාවනාවක් නොවැඩෙන්නට තියෙන හේතු තියෙන කාරණා කියන එක පෙන්නනවා. එතකොට මේ විදිහට සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා. කිසිම වෙලාවක ආස්වාස වාතය අනු යන්නේ නැහැ ප්‍රස්වාස වාතය අනු යන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාසය අනු යන්නේ නැහැ සති නිමිත්ත තුල ඉඳිමින් ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව අත්විඳිමින් ඉන්නවා. මම මේ ඉදිරියෙන් තියෙන බෝතලේ දිහා බලාගෙන ඉන්නවා. සම්පූර්ණ මගේ ඇස් දෙක යොමු වෙලා තියෙන්නේ. මගේ හිතට හසු වෙලා තියෙන්නේ මේ බෝතලේ. හැබැයි මේ බෝතලෙට එහා පැත්තෙන් කවුරු හරි කෙනෙක් එහාට මෙහාට ගියොත් බෝතලේ දිහා බලාගෙන මම බෝතලෙන් එහා අයින් කළා ඒ යන කෙනා දිහා වම් පැත්තට යනකොට ඒ පැත්ත බැලුවෙත් නැහැ දකුණු පැත්තට යනකොට ඒ පැත්ත බැලුවෙත් නැහැ බැලුවොත් මගේ දර්ශනේ බෝතලෙන් අතහැරෙනවා නමුත් බෝතලේ දිහා බලාගෙන ඉන්නකොට කෙනෙක් එහාට මෙහාට යනවා කියලා මට නුවණින් පේනවා ඍජුව මම ඉලක්ක වෙලා S2 බෝතලෙන් අහකට අරගෙන S2 බලන්නේ මම හිතෙන් බලන්නේ නැහැ මම යන කෙනා දිහා. නමුත් මේ බෝතලෙ දිහා බලාගෙන උඩ කෙනෙක් වෙතින් එහාට මෙහාට ගියොත් මට තේරෙනවා කෙනෙක් එහා මෙහා දැන් හොඳට බෝතලේ දිහා බලාගෙන කෙනෙක් නිතරම එහාට මෙහාට යයි නම් බෝතලේ දිහා බලාගෙනම ඉන්නවා බලාගෙන අප්‍රධානව ප්‍රධානව බෝතලේ දිහා බලාගෙන අප්‍රධානව දෙවනි අදියර කෙනා යනවා එනවා කියන එක අත්විඳින්න ඉන්නවා. එතකොට මේ වැඩ දෙකක් දීලා තියෙන ස්වාමීන් වහන්සේ අපිට තියෙනවා සිත සහ සීය කියලා දෙකක්. සිත සහ සීය කියලා දෙකක් තියෙනවා. සිහියෙන් මට බෝතලේ අරමුණු කළොත් හිතට පුළුවන් වෙන දෙයක් හිතන්න. ඒක ඒ දෙක නැති වෙන්නයි ස්වාමීන් වහන්ස අපි ඕකට ඔය කියන්නේ උඩුහිත යටිහිත කියලා සමාහිත. ඇත්තටම උඩුහිත යටිහිත නෙමෙයි සිතේ වේගවත්කම. සමහරට ස්වාමීන් වහන්සලාට බුද්ධ වන්දනා කරන්න පුළුවන් උඩින් ગાත ටික කියනවා. නමුත් යටින් වෙන දෙයකට හිත යනවා. ඒ අපි හුරු නොකළ නිසා. හරියට සතිපට්ඨානේ හුරු කළාම ওই වැරද්ද නැහැ. මොනවා හරි දෙයක් කරන්න ගියාම සිහියයි සිතයි දෙකම එක නිමිත්තට එනවා. සිහියයි සිත සිතයි සිහියයි කියන දෙකම එක නිමිත්තට ආවහම තමයි ඒකග්ගයි කියලා කියන්නේ. දැන් සති නිමිත්ත හිත පිහිටුවා ගන්නවා. සිහියෙන් තමයි නුවණින් දන්නවා. නුවණින් දන්නවා කියන එක සිතේ සිතේ ක්‍රියාවක්. සිහියෙන් බෝතලේ කියන තැනකට හිත යොමු වුනහම ඒකෙන් කරන දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සති නිමිත්තේ හොඳට හිත පිහිටියාම මේ වටපිටාව ඇති බවට දැනෙන ගතිය මැකිලා තියෙනවා. එහාට මෙහාට යන කෙනා ගැන දැනුම තිබ්බහම එක එක දේවල් හිතෙන එක නතර වෙන්න ඕනේ. සති නිමිත්තෙන් කරන්නේ අපිට සිතේ සියුම් විසිරිච්ච ගතිය දෙයාකාරකින් තියෙනවා. ඇස් දෙක වහගෙන මෙහෙම හිටියොත් බලන්න එක එක දේවල් ස්වාමීන් වහන්සේලට හිතෙනවත් හිතෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වටපිටාව අනිත් දේවල් ඇති බවක් තේරෙනවා. ඇති බව තේරෙන එක විතර්කයක්. එක එක දේවල් හිතෙන එකත් විතර්කයක්. ඔය දෙක නැතිකරන්න ක්‍රමෝපයන් දෙකක් අත්විඳින්න වෙනවා. ඒ නිසා තමයි සති නිමිත්ත හිත තියාගන්නකොට වටපිටාව ඇති බව පෙනෙනකම නැති වෙන්න ඕනේ. හරියටම සති නිමිත්ත හිත තියාගත්තාම හිත තියාගත්තා කියන එකට ලක්ෂණයක් S2 වහගෙන හරියටම තොල් දෙක ගැන නාසය ගැන තිබුණු ස්වාමනාන්සලට අනිත් අය ඉන්නවා අනිත් දේවල් තියෙනවා කියන මේ වටපිටාව තේරෙන්නේ නැහැ. හරියටම අස්වාස ප්‍රස්වාසයට සිහිය යොමු වුණොත් එක එක දේවල් හිතෙන එක නැහැ. ඇති බව සහ හිතෙන එක නතර වුණාම තමයි ඒ හිත එකඟයි කියලා කියන්නේ. ඒ එකඟකමක හුරු කරන එකට තමයි මේ ආනාපාන සතිය කියන්නේ. එතකොට සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ කියලා හොඳ වමනාවෙන් ඉන්නවා. ඒත් හිත අහකට යනවා. ආපහු මතක් කළා සති නිමිත්තට ගන්නවා චිත්තම් පග්ගන්හාති පදහත හිත දැඩි කරගන්න නෑ දැන් කොහාටවත් යන්න දෙන්නේ කියලා හිත දැඩි කරගන්නවා දැඩි කරගෙන හොඳ අවදිකමෙන් හොඳ වුමනාවෙන් ඉන්නවා එහෙම හිටියත් ආශ්‍රය වැඩි හින්දා ආයෙත් හිත අහකට යනවා. අහකට ගියාම දෙවනුවට ඊටත් වඩා වැඩි උද්‍යෝගයක් ඇති කරගන්නවා. නෑ හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති තියාගෙන පූර්ණ අවධානයෙන් ඉන්නවා ආස්වාස ප්‍රස්වාසයට. මේ විදිහට අහකට යනවා ආපහු සති නිමිත්තට අරගෙන ආස්වාස ප්‍රස්වාසයේ නිමිත්තට සිහියෙන් ඉන්නවා මේ විදිහට නැවත නැවත නැවත නැවත කරනකොට හිත අහකට යන ගතිය ටික ටික අඩු වෙනවා. සත්‍ය නිමිත්ත තුල ඉඳගෙන අස්වස්ස ප්‍රස්වාසයේ දැනුම් සහිතව ඉන්න ගතිය තුල හිත රැඳී පවතිනකම ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා. ඔකට තමයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ වඩන්න පුළුවන් මේක වැඩෙනවා. වැඩෙනකම. එතකොට මේක කොච්චර දුරට කළ යුතුද? සබ්බකාය පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමිති සික්ඛති. කාය සංඛාරය සංසිඳෙන තාක් ස්වාමීන් වහන්සේ එතනදී අපි හිතාගෙන ඉන්නේ ආනාපාන සති රැල්ල හුස්ම පාර අඩු වුණාම කියලා. අඩු වුණාම තමයි. නමුත් මේ කමඨහන වඩන වෙලාවේදී අස්වස් ප්‍රස්වාසයේ සියුම් වෙනකන් විතරක් නන් නෙමෙයි කියන්නේ. යාවතස්ස විගත මිද්දෝ කියලා කියන්නේ අපි ඔකේ අදහස ගන්න වැරදියට නින්ද යනතා කියලා නෑ. තීන මිද්දේ විගත මිද්දේ විගත වෙන තාක් තීන මිද්ද චිත්තයෙන් හිත මිදෙන තාක් ඒ වගේ මේ කාය සංකාරය සංසිඳෙන තාක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කාය සංකාරය කියන එක ඇති වෙන්නේ කය අනුවගේ චේතනාවකින් සංස්කාරයකින් සිතේ පවතින වේදනා සංඥා චේතනා කියන ධර්මතා තුනේ සංසිඳීමෙන් තමයි ස්වාමනස කාය සංසිඳීම වෙන්නේ. කායපස්සද්ධි චිත්තපස්සද්ධි කියලා පස්සද්ධිය දෙකයි. විඥානපස්සද්ධි චිත්තපස්සද්ධි වේදනා සංඥා සංකාරපස්සද්ධි කායපස්සද්ධි. කයේ සංසිඳීම ඇති වෙන්නේ වේදනා සංඥා සංකාරයන්ගේ සංසිඳීමෙන්. ආනාපාන සති වඩනකොට හුස්ම පාර මොහොතකට අඩු වුණා කියලා සංසිඳුණා කියන්නේ ඒක තදංග වශයෙන්. ආපහු නැගිටලා ඉඳගත්තුත් ආයෙත් හොඳට ප්‍රකට වෙයි. නැත්තම් වෙන වැඩක් කළා නැත්තම් වෙන මානසිකාරයක් කළා හුස්ම ටිකක් නොගෙන ඉඳලා ආපහු මේක කරන ආයෙත් ප්‍රකට වෙයි. නමුත් පස්සම් භයං කාය සංකාරං කියලා කියන්නේ කාය සංකාරේ සංසිඳුණා කියන්නේ ඒ සංසිඳීම මේ මුළු කයම පිනා යන මට්ටම දක්වාම ඊටාම මෘදු විදිහටම පැතිර හිටිනවා. එයා වැඩක් කළත් නැගිට්ටත් හතර ඉරියව්වේ මොන විදිහට ගියත් සංසිඳිලාමයි තියෙන්නේ. ඒ මට්ටම එන්නෙම නැහැ අපව රළුවට එන්නෙම නැහැ. මොකද ඒ සංසිඳීම නිසාම අනිත් අතට වේදනුපසනාව පටන් ගන්නවා. පීති පරිසංවේදී අසසිසාමිති සික්කති සුඛ පරිසංවේදී අසසිසාමිති සික්කති කියලා. එතකොට අපි අර කියන්නේ පාමොජ්ජය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පසද්දි කියලා අන්න ඒ වගේ මේ කාය සංකාරයේ සංසිඳනවා කියන තැන ගත්තාම හිතේ තියෙන හිතේ හිතේ කතා කරන විතර්ක සංසිඳීමෙන් අස්වස ප්‍රස්වාසී සංසිඳීම කියන තැන දක්වා යා යුතුයි. කාය සංඛාරය ගැන කාය කියන්නේ වෙනම එකක් කාය සංඛාරය කියන්නේ වෙනම එකක්. කාය සංකාරය කය නෙවෙයි. කය කාය සංකාරය නෙවෙයි. ස්වාමීන් වහන්සේලට ওই සම්බන්ධව සංස්කාර සම්බන්ධව ටිකක් දැනගන්න අවශ්‍යයි නම් අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ සංඛාර යමකේ ටිකක් බලන්න. මේකෙදි පෙන්නයි ස්වාමීන් වහන්සේලාට සංස්කාර කියලා කියන්නේ මොකක්ද? කියන අපි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාරයන් ගැන කතා කරනවා. කය කියන්නේ වචනය කියන්නේ සිත කියන්නේ මොනවද සංස්කාර කියන්නේ මොනවද කියන එක හොඳට බෙදලා විභජනය කළා තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඒක අභිධර්ම පිටකේ යම යමක ප්‍රකරණ සංඛාර යමකේ බැලුවාම තේරුම් ගන්න පුළුවන්. එතකොට කාය සංස්කාර සංසිඳීමෙන්ම මේ අස්වස් ප්‍රස්වාසයගේ සංසිඳීම වෙනවා. කාය සංස්කාරයේ හැපිලා තියෙන හින්දායි අස්වාස ප්‍රස්වාසයේ කාය සංකාරයි කියලා කියන්නේ. කාය සංස්කාරය නිසාම වෙන නිසා. අස්වාස ප්‍රස්වාසයේ කාය සංකාරයේ රළු තැන. කාය සංකාරයේ සියුම්ම තැන විතක්ක විතක්ක විතර්ක ස්වභාවය. කාය අනුගිය චේතනා මට්ටම. වචනය කියන්නේ වචී සංකාරයේ රළුම තැන. විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංකාරයේ සියුම්ම තැන. මේ අතර ඔක්කොම අයිති වචනයට. කාය සංකාරයේ ඉඳලා අස්වාස ප්‍රස්වාසය දක්වාත් කයෙන් කරන හැම දෙයක්මත් කාය සංකාරය දක්වා අයිති. මේ පරාසය ඔක්කොම කාය සංස්කාරයට අයිති. එතකොට මේවා අපි තේරුම් ගන්න ඕනේ කාය සංකාරයේ සංසිඳීම කියලා කිව්වේ නැත්තම් මම මේ ටික මතක් කළේ හුස්ම පාර චුට්ටක් අඩු වෙච්ච ගමන් අපි හිතනවා හරි සතිපට්ඨානේ කාය සංකාරය කියන තැනට දැන් ඇවිල්ලයි කියලා. නැහැ ස්වාමීන් වහන්සේ සතිපට්ඨානේ කාය සංකාරය කියන තැනට එනකොට නිර්මාණය වෙනවා මහ විශාල ඥාන දර්ශනයක්. ඇත්තටම පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියපු තැනට එනකම්ම සමත කමඨහන නියෝජනය වෙනවා. ඔතනින් ඉවරයි සමත කමඨහන. ආනාපාන පබ්බේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා දිගං වාස සන්තෝ දිගං අස්සාමිති පජානාති කියලා සබ්බකාය පට සංවේදී අස සිස්සාමිති සික්කති පස්සම් භයං කාය සංකාරං අස සිස්සාමිති සික්කති කියන තැනට එනකොට සතිපට්ඨානේ සමත පැත්ත ඉවරයි ඊට පස්සේ ওই සිහිය පිහිටුවීම සතිපට්ඨාන භාවනාව නැත්තම් විදර්ශනාව කියන කොටසත් අයිති වෙනවා අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති සමුදේ ධම්මානුපස්සී වා කායස්මී විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මී විහෙරති සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මී විහෙරති කියන ටික. ඒ කියන්නේ ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්ංගම කියන ටිකයි මේ කියන්නේ. අජ්ජත්තං වා බහිද්ධාවා කියලා කියන තමන්ගේ හෝ අනුන්ගේ හෝ කායේ කායනුපස්සී විහෙරති කියලා කිව්වේ ඉති රූපං කියූප එක. මේ රූපයේ මෙසේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කය ඇතිවීම අනුව බලනවා කියලා කියන්නේ උදේ බලනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කියන්නේ වැය බලනවා. කයත් කයේ ඇතිවීමත් නැතිවීමත් බලනවා කියන එක ස්වාමනස විදර්ශනාවටයි අයිති. ඒක නුවණ. එතකොට ආනාපාන සතියෙන් කරන්නේ හම්බ වෙන රූපයක් හම්බ වෙනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා මනසේ පහළ වෙන ආශ්‍රවය රූපය මත පතිත වෙන්න නොදී ඒ ආශ්‍රය දුබල කරන පැත්ත තමයි සමතෙන් කරන්නේ. මනසේ තියෙන ගතිය රූපෙට යන්න නොදී මනසේ තියෙන කෙලෙස්යේ తాවකාලික නවත්ත ගන්න ගතිය සමතෙන් කරනවා. මනසේ තියෙන කෙලෙස්යේ తాවකාලික නවත්තලා ඇස් ඉදිරිය පිටට ආපු රූපෙ පැත්තෙන් ඇත්ත පෙන්වන එක තමයි විදර්ශනාව කරන්නේ විදර්ශනාවෙන් කරන්නේ සමත විදර්ශනා කියන දෙන්නම ලොකු වැඩක් කරනවා. කෙලෙස් වේගය සමතයෙන් කෙලෙස් වේගය తాවකාලික නතර කළා විදර්ශනාවෙන් පවතින සැබෑම ස්වභාවය පෙන්වනවා. එතකොට සමත විදර්ශනා යුගනද්දව වැඩෙන විදිහටයි මේකේ තියෙන්නේ. එතකොට අපි අර මුලින් කිව්වා වගේ සමතකමට හතරමක හිත තබාගෙන 100ම ආනාපාන සතිය වඩලා ආපහු හිතහකට ගියොත් ආයෙත් සති නිමිත්තට ගන්නවා. ආයෙත් හිතහකට ගියොත් ගන්නවා මේ විදිහට ටිකක් උත්සාහවත් වෙලා හිතා මතාම නතර කළා. රූපය මෙනෙහි කළ යුතුය. දැන් අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියන ticket යට කොටසට උඩ ටික ඇඳ ගන්න එපා. තමන්ගේ ආනාපාන සතියත් බලන්න, අනුන්ගේ ආනාපාන සතියත් බලන්න, තමන්ගේ අනුන්ගේ ආනාපාන සතියත් බලන්න කියලා ගන්න එපා. ඒක වැරදි. මේ දෙකක් තියෙන්නේ. සබ් පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති කියපු තැනින් සමතකමඨණේ කෘත්‍ය ඉවරයි. යට කොටස විදර්ශනාව. යට කොටසේ තියෙන ස්කන්ධයන්ගේ උදේවැය. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තංගම කියපු ටිකයි පෙන්වන්නේ. එතකොට ඒකෙන් ගන්නවා අපි බහිද්ධාවා කායේ කායන පස්සේ විරති කියමු. අපි කියමු දැන් ආනාපාන සතිය වඩ වඩා ඉන්නකොට මට මතක් වුණා යාළුවෙක්. කියන්නේ නොබාහිර කෙනෙක්. දැන් සතිපට්ඨානේ නුවණ මෙනෙහි කරනවා. සතිපට්ඨානේ නුවණින් මෙනෙහි කරනවා අපි කියමු යාළුවෙක් හම්බුණා මට සමන් කියලා සමන් කියන යාළුවා සිහි වුණා ඉස්කෝලේ යන කාලේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිත අනුසරිත සති සම්පොඥංග කියන්නේ මොකද්ද බොහෝ කල සිට කිව්වා වූ බොහෝ කල සිට කළා වූ දේවල් වලට සිහිය තබන්න මනාව සිහිය තබන්න ඈ දැන් ඔන්න මම ඇසුරු කරපු යාළුවෙක් සිහි වුණා. දැන් මේකට මම හොඳට සිහිය තබන්න ඕන. එතන බලනවා යාළුවා කියන තැන ඒ රූපෙද හැදිලා තියෙන්නේ ඒ රූපෙද තියෙන්නේ කෙස් ලොම් නිය දත් හම්මස්නහර එකින් එක ඊටමත් වේගෙන් මෙනෙහි කරන්නේ නැහැ. කෙස් ලොම් නිය දත් හම්මස්නහර කියලා ඊටමත් වේගෙන් මෙනෙහි කරන්නේ නැහැ. කෙස් ලොම් කියලා ඊතා දීර්ඝ ඉඩක් ඉතුරු කරලා මෙනෙහි කරන්නෙත් නැහැ. කේස් ලොම් කියලා Tamanට හිතට අර්ථය වටහා ගන්න ඉඩවකාශ තියලා වෙන වචනයකට වෙන විතර්කයකට ඉඩ නොතියා ඊගාව වචන ගත යුතුයි. ඊතා ශීඝ්‍රවත් නෙමේ ඊතා ලුහුඩුවත් නෙමේ. කේස් ලොම් නිය දත් කියලා කුණප කොටස් අනුපිළිවෙලින් හෝ ප්‍රකට ප්‍රකටව බලන්න බලලා කනබුන ආහාරය නිසා ඒ කුණප කොටස් ටික ඇතෙන හැදෙනව නේද කනබුන ආහාරය නැති නෝ නැති වෙනව නේද කියලා බලනවා ඒ රූපේ දකිනකොට යාළුවා කියන අදහසක් එන්නේ මටනේ කියලා බලනවා යාළුවා ගැඟේ කුණප කොටස් තියනව නෙමෙයි යාළුවා කියන තැන කුණුපු කොටස් තියෙනවා නෙමෙයි කුණුපු කොටස් ටික දකිනකොට යාළුවා කියන අදහස එනවා. එතකොට Tamanට හිතුනුත් නෑ. එතන කෙනෙක් ඉන්නවමයි කියලා. අපි අපි එක්කම තර්ක කරනවා. හොඳයි. ඔය සමන් කියන හැඩය gadol වෙලි සිමෙන්තියක් කළ බිත්තියක තිබුණත් ඒ රූපේ දකිනකොට මගේ මේ යාළුවානේ සමන්නේ කියන අදහස එයි. යාළුවා සමන් කියන අදහස ආවේ gadulwali siminti ඇතුළේ සමන් ඉන්න හින්දාද? කෙනෙක් ඉන්න හින්දාද? නෑ. එහෙනම් අනාත්ම රූපය දකිනකොට තමා තුළ නේද මේ ආශ්‍රවය පහළ වෙලා තියෙන්නේ කියලා තමන් හොඳට සිහි කරගන්නවා. තමන්ගේ කෙලෙස්ේ ඔප්පු වෙනවා. එතකොට ඒ විදිහට රූපේ ඇත්ත ඇති හැටිය හොඳට බලනවා ඉම මේව කායන් යථා ටිතං යථා පනේහිතං ධාතුසෝ පච්චවේක්ක එක්කෝ මේ කයෙහි යම්සේ පවතිද යම්සේ පිහිටා පවසෙයිද එසේ ඇත්ත ඇති හැටි ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ කය ගැන බලලා කනබුන සමුදේ ධම්මානුපස්සීව කායස්ම විහෙරති කියලා කිව්වේ මේ කනබුන ආහාර නිසා ඇති වෙනව නේද කියලා බලනවා වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති කනබුන ආහාර නැතිවෙනව නැති වෙනව නේද කියලා බලනවා සමුදේ වය ධම්මානුපස්සීවා කායස්ම විහෙති මේ රූපේ මේ කුණප කොටස් ටික කනබුන ආහාර නිසා ඇති වෙලා කනබුන ආහාර නැති වෙනව නැති වෙනව නේද කියලා බලනවා. එහෙම බලන්නේ මොකටද? ඒ රූපය දකිනකොට සමන් යාළුවා කියන ගතියක් මගේ සිතේ එනවනම් ඒ ගතිය මේ රූපෙට ඈඳෙන්න කලින් මේ රූපෙට පතිත වෙන්න නොදෙන එකට උපායකුයි මේ කරන්නේ කියලා Taman දැනගෙන ඉන්න ඕනේ. සමන්ගේ ඇඟේ තියෙන කුණප කොටස් නෙමෙයි සමන්ගේ ඇඟේ තියෙන යාළුවගේ ඇඟේ තියෙන සතර මහා ධාතු නෙමෙයි. කුණුප කොටස් තියෙන තැනක සතර මහා ධාතු තියෙන තැනක යාළුවා කියන අදහසක් Tamanට සිහි වෙලා තියෙනවා. මනස ඉපදිලා තියෙනවා. ඒක නොදන්නා කමේ මනසේ තියෙන ඡායාව පතිත වෙලා මේ රූපෙට. මනසේ තියෙන ඡායාව මේ රූපෙට පතිත වුණාම දැන් මේ රූපේ පෙනෙන්නේ කොහොමද? රූපේ සමන් වගේ පෙනෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇස් දෙකට රතු පාට කණ්ණාඩියක් දාගත්තොත් රතු පාට පතිත වෙන්නේ බිත්තියේ. බිත්තිය රතු පාටට පෙනේ. බිත්තිය රතු පාටට පෙනෙන්නේ බිත්තිය රතු පාට හින්දාද? කණ්ණාඩිය රතු ඇහැ පැත්ත රතු පාට වෙලා හින්දා. ඇහැ පැත්තේ දෝෂේ පෙනෙන්නේ බාහිරින්. ඒ වගේ රූපේ හම්බ වෙනකොට මගේ මනසේ යම් ප්‍රපංචයක් උපන්නාම මගේ ප්‍රපංච ඡායාව පතිත වෙන්නේ රූපේ. මේ රූපේ නැති වුණොත් වේදනාවේ පතිත වේ. වේදනාව නැති වුණොත් සංඥාවේ පතිත වේ. සංඥාවේ නැති වුණොත් සංකාරේ පතිත වේ. සංකාරේ පතිත නොවුණොත් විඥානේ නොපිහිටියා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නැගෙනහිර දිසාවේ බිත්තියේ කවුළුවක් තියෙනා. ඔය කවුළුවෙන් ඉරේලිය එයිනා. මහණේ මේ ඉරේලිය ඇවිල්ලා කොහෙද හැපිලා හිටින්නේ කියනවා. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බස්නාහිර බිත්තිය හැපිලා තියෙයි. මහන්නේ බස්නාහිර බිත්තිය නොතිබුණු ස්වාමීන් පොළවේ හැපේ. මහන්නේ පොළොව නොවුණු ජලයේ හැපේ. මහන්නේ ජලයේ නොවි ස්වාමීන් ආලෝකයේ නොපිහිටියා කියනවා. එතකොට ආලෝකයේ තියෙනව කොහෙවත් පිහිටලා නැහැ කියලා කතා කරන්න බෑ. කතා කරන්න නිමිති නැහැ. බිත්තියට වැටුනොත් ආලෝකය ගැන කතා කරුවේ හැකියි. පොළොවට වැටුනොත් ආලෝකය ගැන කතා කළ හැකියි. ජලයේ පිහිටිය තාලෝකය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේ මගේ සිතේ තියෙන ගතිය ඒ මහණෙනි ඒ වගේ මේ විඥානයේ රූපේ හෝ පිහිටියොත් වේදනාවේ හෝ පිහිටියොත් සංඥාවේ හෝ පිහිටියොත් සංකාරයේ හෝ පිහිටියොත් විඥානේ පිහිටියා කියනවා මේ ටික නොපිහිටියොත් මහණ විඥානේ නොපිහිටියා කියනවා විඥානේ නොපිහිටීමෙන් තෙමේම තමා තුළම කෙලිස් පිරිනිවීම වෙනවා කියලා පෙන්වනවා සමන් කියන මගේ ගතිය මේ රූපය මත පිහිටියොත් මට කතා කරුව හැකි. රූපය සමන් වගේ පෙනේ. රූපය නැති වුණොත් හිත දියුණුනකොට වේදනාව සමන් දකින කොටයි මේ වේදනාව කියලා එයි. වේදනාව ගැන කතා කළ හැකි. සංඥාවේ පිහිටියොත් මේ හැඩේ සමන් කියයි. සමන්වයි මේ හඳුරන්නේ කියයි. කතා කළ හැකි. මේ හිතීම සමන් ගැනයි කියලා හිතයි. Tamanටයි හිතන්නේ කියලා හිතයි. දෘෂ්ටියේ හිතීම ගැන පතිත වුණා. රූපය ගැන හෝ වේදනාව හෝ හැඩය ගැන හෝ හිතීම ගැන හෝ Taman කියන මේ දෘෂ්ටිය පතිත නොවුනොත් විඥානය නොපිහිටියා කියනවා. මේ සතිපට්ඨානෙන් කරන්නේ ඒක ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ කයෙහි රූපය කෙරේ විඥානේ නොපිහිටණ්ඩයි මේ කරන්නේ. ඒකට සමත කමඨහනින් උපදින සිත වේගෙන් රූපයට බැස ගන්නකම අඩු කරනවා විදර්ශනාවෙන් රූපේ තියෙන ඇත්ත පෙන්වනවා. ඔන්න සමන් කියපු තැන බහිද්ධාවා කාය කානුපස්සී විහෙරති ඒ රූපය පෙන්නලා රූපය ඇතිවීමත් පෙන්නලා රූපේ නැතිවීමත් පෙන්නකොට එයාට පේනවා බුදුහාමුදුර දේශනා කරන අත්ති කායෝතිව පනස සතිපච්චුපට්ඨිතා හෝති. සත්වයේ පුද්ගලයේ නෝ කය පමණක් ඇති යන සිහිය හොඳින් එළඹ සිටින්න ඕනේ යාට. අර බිත්තියේ gadul වල සිමෙන්තියෙන් කළු බිත්තිය පැත්ත සත්වයේ පුද්ගලයේ නෝ රූපයක් කියලා හොඳට පේනවා. Tamange පැත්තේ රූපය දකිනකොට කෙනා කියන අදහස ආවේ. යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. සිහිය සහ නුවණ තව හොඳට එයාගේ වැඩෙනවා. අනිශ්චිතෝච විහෙරති. තෘෂ්ණාවතෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත වෙන්නේ නැහැ. නචකින්ච ලෝකේ උපාදීයති මේ මනසේ තියෙන මේ කිසිම ගතියකින් සිතේ උපන්න මේ ගතියකින් රූප රූප අල්ලන්නේ රූප ඇසුරු කරන්නේ ඒවම් පිබික්කවේ බික්කු කායේ කායන පස්සේ විහෙරති මහන්නේ මෙන්න මෙහෙම කායේ කායනෝ බලන්න එතකොට රූපේ සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා කුණුප කොටස් ටිකක් තියෙනවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තා නැත්තම් සතර මහා ධාතුවක් tie ආහාර පත්‍යෙන් හටගත්ත. එයා දන්නවා රූපේ මෙබඳු ඇත්තක් තියෙන්නේ මගේ මනසේ තියෙන ගතිය රූපේ මත පතිත වෙන්න නොදෙන කමටයි මේක කරන්නේ කියන එක දැනුම තියාගෙන මේක කරනකොට රූපේ සත්‍ය පුද්ගල නො වූ කයක් කියනක හොඳට එළඹ සිටිනවා සීනුවන මැත්තේ වැඩෙනවා තෘෂ්ණා දෘෂ්ටි විදක නිස්සෘත වෙන්නේ මේ සමන්ගේ රූපය කියලා හෝ මේ සමන් කියලා මේ රූපය ස්පර්ශ කරන්නේ මේ සත්වේ පුද්ගලය කියන උපාදාන වශයෙන් මේ රූපේ ගන්නෙ නෑ. මෙහෙම කය අනුව බලනවා. ඊට පස්සේ බලලා මේ ආනාපාන සතිය ආයෙත් වඩනවා. ඊට පස්සේ අජ්ජත්තං වා කාය කායන පස්ස විහෙරති. තමන් කියන ශරීරයත් හොඳට බලනවා. කේස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර එකින් එක බලලා කන බොන ආහාර නිසා මේ රූපය ඇති වෙනව නේද කියලා බලනවා. ආහාරය නැති වෙනවද මේ රූපය නැති වෙනව කියලාත් බලනවා. කන බොන ආහාරය නිසා මේ රූපය ඇතිලා ආහාරය නැති වෙනව නැති වෙනව කියලා බලනවා. මෙහෙම බලන්නේ ඇයි කියන එකටත් එයා දන්නවා. මේ කුණප කොටස් ටිකකින් යුක්ත කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපය දකිනකොට මම කියන ආශ්‍රවය ඇති වෙනවා මානය කියන එක ඇති වෙනවා සිතේ මේ සිතේ ඇති වෙන මාන අනුසය මේ රූපෙට බැහැගන්න නොදෙන්නයි මේක කරන්නේ රූපේ දකින්වත් එක්කම මම කියන හැඟීම ඇති වෙලා රූපෙට බැසගෙන තිවරයි. ඒ ගතිය අඩු කරනවා සමතෙන්. සමතකම අර්ථහනෙන් කරන්නේ මේක දකින්නකොට මම කියන හැඟීම ඇති වෙලා රූපෙට බැසගන්න එකේ බලය අඩු කරනවා. විදර්ශනාවෙන් කරනවා මෙතන තියෙන රූපය ඇත්ත පෙන්නනවා. මේ බඳු කුණුප කොටස් ටිකකින් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූපය කනබුන ආහාරයෙන් හැදිලා තියන්නේ කියලා රූපය ඇත්ත පෙන්නනවා. මේ සමත විදර්ශනා දෙකේ අනුග්‍රහය ලබනකොට වෙන්නේ මොකද්ද? මේ රූපේ පවතින ඇත්ත ටික ටික දකින්නක වර්ධනය වෙනවා. ඒ කියන්නේ දුක පිරසින් දැකීම වර්ධනය වෙනවා. මේ රූපය මම කියලා පුද්ගලයෙක් කියලා ගත්ත කෙලෙසේ උපාදානයේ එන්ඩෙඩ් ගෙවෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ Nirodhi සාක්ෂාත් වෙන එක. දුක Nirodhi සාක්ෂාත් වෙන එක. මේ සතිපට්ඨානෙන් තියෙන සමත විදර්ශනා දෙකෙන් සමතෙන් කෙලෙසය එකපාර්ට කඩාගෙන පනින පැනෙන ගතිය නවත්තනවා විදර්ශනාවෙන් ඇස් ඉදිරි පිටට ආපු වස්තුවේ ඇත්ත පෙන්නනවා මේ දෙක පෙන්නකොට දුක පිරසින්ද දකින්නවා සමුදියේ දුර්වල වෙනවා ටික ටික සමුදියේ ගෙවෙනවා එතකොට මේ දෙන්න එකට එක්වීමේ නිර්මාණය වෙන දුක කියන එක නොහට ගන්න தත්ත්වයටපත් වෙනවා. Nirodhi සාක්ෂාත් වෙනවා. මේ තුන් ආකාරයේ සිද්ධ වෙන විදිහට දිකට කරන එක තමයි මාර්ගය කියලා කියන්නේ. ওই විදිහට කරනවා. ඇයි අජත්තං වා බහිද්ධා වා අජත්ත බහිද්ධා වා කියලා දෙකක් පෙන්වන්නේ? ස්වාමීන් වහන්සේ තමන්ගේ ශරීරය ගැන විතරක්ම බැලුවොත් ශරීරය ගැන විතරක්ම බැලුවොත් තමන් ඉන්නවා කියන තැන කෙලෙස් අඩු වෙනවා. හැබැයි තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා බැහැර ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා. බාහිර විතරක් බැලුවොත් පරසත්තනන්වා පරපුද්ගලනන්වා කියන තැන බැලුවොත් බාහිර සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙස්ය අඩු වෙනවා. හැබැයි තමන් ඉන්නවා කියන කෙලෙස්ය බැස ගන්නවා. අජ්‍යත් බහිද්දාවා මේ දෙකම කලින් කලට මාරුවේ මාරුවට කළ යුතුයි තමන් කියන තන රූපේ ඇත්තක් දැකලා තමන් කියන හැඟීම කෙලෙසෙත් අඩු වෙනවා. අනිසත්ත්ව පුද්ගලයෝ කියන තන පිරිසෙන් දැකලා තව සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙසෙත් අඩු වෙනවා. ඒ නිසා අජ්ජත්ත බහිද්දාවා. මේ විදිහට නුවණින් බැලිය යුතුයි. නුවණින් බලන්න ඕනේ. එතකොට ආනාපාන සති කමඨහනකින් හිත වඩෙමින් ආනාපාන සති කමඨහනෙන් හිත වඩෙමින් තමන්ගෙත් අනිත් අයගෙත් රූප ටික ඇත්ත ඇති හැටි බලන්න ඕනේ. සතිපට්ඨාන වඩන යෝගියා මේ කරන්නේ මොකක්ද කියන එක දන්නවා. ආනාපාන සති භාවනාවෙන් සමතයක් වෙන්නේ මේකෙන් කලේ මොකද්ද? මනසේ තියෙන ආශ්‍රවයන්ගේ වේගවත්කම, කෙලෙසුන්ගේ වේගවත්කම, නීවරණයන්ගේ වේගවත්කම අඩු කරනවා. සිත පැත්තේ තියෙන යමක් හම්බ වෙනකොට ස්කන්ධ ටික වහගෙන පතිත වෙන කෙලෙස්ය අඩු දුබල කරන එක සමතෙන් කරනවා. යට කොටස තමන්ගේ තනුන්ගේ කයයි කය අනුව බලන ඇතිවීම නැතිවීම එක කියලා විදර්ශනාවේ මිශ්‍ර කොටස මොකද්ද කරන්නේ? පවතින ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය පෙන්වනවා. විදර්ශනාවෙන් පෙන්නපු ස්කන්ධ ටිකේ දුක පිරසින දකිනවා සමතකමටහනෙන් අනුග්‍රහය දක්වල විදර්ශනාවේ උපකාරිනුත් ලැබපු කෙලෙස් ටික ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වීමෙන් සමුදය දුරු වීමෙන් Nirodhe සාක්ෂාත් වෙනවා. ඒ සඳහායි මේ සතිපට්ඨානය වැඩුවෙම දුක දැකලා දුක ඇති උනේ මේ කෙලෙසියයි කියලා දැකලා මේ කෙලෙසිය නැතිනොත් දුක නැති වෙනවා කියලා දැකලයි මේ ප්‍රතිපදාව පුරන්න ගත්තේ ඒ කාරණාව සිද්ධ වෙන විදිහටයි කරගෙන යන්නේ කරගෙන යනකොට චතුරාර්ය සත්‍යය සාක්ෂාත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආනාපාන සති කමඨහනෙන් හිත වඩමින් ආනාපාන සති කමඨහනෙන් හිත වඩමින් තමන්ගෙත් අනිත් අයගෙත් රූප ටික විදර්ශනා කටයුතුයි. ඒ විදර්ශනාවද ස්වාමීන් වහන්සේ තව ටිකක් ඇත්තටම දියුණු වෙනකොට මුළු පටිච්චසමුපාදයක්ම සම්බන්ධ කරගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා බලන්න ක්‍රමයක් තියෙනවා හිත දියුණු වෙනකොට නමුත් එහෙම අවශ්‍ය නැහැ මේ ආසන්න හේතුයෙන් විතරයි අද අපි රූපය ඇතිවීම නැතිවීම බලන්නේ ආහාරය නිසා මේ රූපය ඇති වෙනවා ආහාරය නැති වෙනවා නැති වෙනවා කියලා ආහාරයට හේතුව මොකද්ද තණ්හාව කියලා මේ වගේ අවිද්‍යාව දක්වාම පටිච්චසමුපාදේ යනවා තමයි නමුත් මෙහෙම කෙටියෙන් ගත්තාම ඇති මොකද උත්තරේ තියෙනවා මේක දකින දර්ශනය අවිද්‍යා නිරෝධයටයි තියෙන්නේ කියන එකට. එතකොට ආනාපාන පබ්බය ගත්තාම සමත විදර්ශනා යුගනද්දවයි තියෙන්නේ. පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති කියන තැන දක්වා සමතය නියෝජනය කරනවා සමුදේ ධම්මානු අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව කායස්මෙන් විහෙරති කියපු ටිකෙන් විදර්ශනාව නියෝජනය වෙනවා. අත්ති කායෝතිවා කියනකොට සම්මත විදර්ශනා දෙකේ ප්‍රතිඵලය පෙන්වනවා. අත්ති කායෝතිවා පනස සතිපත්චුපටිත හොති. මේ දෙක හරියට කළොත් Tamanට මෙන්න මේ නුවණ ඇවිල්ලා තියෙන්න ඕනේ. හරියට සතිපට්ඨානේ වඩනවා නම් හාමුදුරුවනේ මම ආනාපාන සතිය වැඩුවා. ස්කන්ධයන්ගේ උදේවැයත් බැලුවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න ඕනේ හරියට කළා නම් ඒකේ ප්‍රතිඵලය හම්බ වෙනවා මොකද්ද? සත්‍යයක් පුද්ගලයා නෝ කය පමණක් ඇත්ත වෙන සිහිය හොඳින් ගලපසි. මෙහෙම ඉඳන් සත්‍ය පුද්ගලයා ගැන හිතන්න බෑ යාට. මෙහෙම දකිද්දි දන්නව මොකද්ද? gadulwali simintiyen කළ චිත්‍රයේ තියෙන්නේ බිත්තියකුයි චිත්‍රකුයි. ඒ අරඹය පුද්ගලයා කියනකම මට නම් ඇවිල්ලා තියෙන්නේ. රූපයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි කියන දර්ශනය යට තියෙනවා. අත්ති කායෝතු අපන සතිපත්තිපත්ති සත්‍ය පුද්ගල නෝ කය පමණක් ඇත. ඒ කයක් පේනවා, බිත්ති ඇඳි චිත්‍රයක් පේනවා, රූපයක් පේනවා. ඒ කය ඒ රූපේ සත්‍ය පුද්ගලයේ නෝ එකක්. ඒ නිසා මමයි සත්‍ය පුද්ගලයෙක් ගැන හිතලා තියෙන්නේ. එහෙනම් මම්ම සත්‍ය පුද්ගලයෙක් ගැන හිත හිතා සැප හෝ දුක් විඳිනවනම් ඒක මගේ මනස පිළිබඳ වූවක් ලෝකයේ කෙනක සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සෘත නැහැ. රූප ලෝකේ දකින්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තෘෂ්ණාවක් වූ සත්‍යයෙන් තෘෂ්ණාවක් වූ දෘෂ්ටියක් නැහැ රූප වල ඉන්නවා කියලා. නචකින්ච ලෝකේ උපාදීයති. gadul වල සිමින්තියෙන් ගල රූපේ පුද්ගලයෙක් හැටියට ගන්ඳ ගන්නෙ නැහැ. ඒවම් පිබික්ඛවේ බික්ඛු කාය කායන පශ්‍යති මහන්නේ මෙන්න මෙහෙම කාය කායano බලන්න. කියනකොට ඇස් ඇරලා පෙන්නනෝ වගේ එකක් මේ සතිපට්ඨානය කියන එකම තමන්ගේ ජීවිතෙන්ම දැක දැක කරන්න පුළුවන් මෙහි එන්න මෙහි ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් මේ ජීවිතයේදීම තමන්ගේ ඇස් ඉදිරි පිට විවර කරලා පෙන්වන්න පුළුවන් දර්ශනයක් කිසිදු ප්‍රාර්ථනාවක් ඕනේ හරියටම කරනවා නම් කරන යෝගියටයි තේරෙන්නේ මම වඩන ක්‍රමය හරි සතිපට්ඨානේ හරි මේ පෙළේ පෙන්වලා තියෙන උත්තර ටික හරියට එනවා මගේ මනස ගැළපිලා මගේ ආශ්‍රව ගෙවෙනවා. ගඩොල් වල සිමෙන්තියෙන් හදපු බිත්තියක් දිහා බලාගෙන පුද්ගලයෙක් ගැන දුක් විඳින්න තරම් මම මෝඩ නෑ දැන් කියලා Tamanට තේරෙනවා. ඒ වගේ කුණප කොටස් ටිකකින් හැදුණු රූප මිටිය දිහා බලාගෙන කෙනෙක් කියලා දුක් විඳින්න තරම් මම මෝඩ නෑ කියලා එයාට තේරෙනවා. ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය බලාගෙන පුද්ගලයෙක් දිහා පුද්ගලයෙක් කියලා අඬන විලාප දෙන ලෝකේ පේනවා. මෝඩකමට දුක් විඳින ලෝකේ. ඒ වගේ කුණප කොටස් ටික හැදුණු රූපമിതിය කෙනෙක් කියන අදහස තමන්ගේ සිතේ උපදවාගෙන තමන්ගේ සිතේ උපන්න කෙලෙසේට දුක් විඳින ලෝකයක් එයා දකිනවා. සතිපට්ඨාන කියන එක එයාගේ හිත පිරිසුදු කරනවා. මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා ලෝකයා අඬන විලාප දෙනවා නම් ඒ ශෝක පරිදේවයෙන් එයාගේ මනස මිදෙනවා. කෙනෙක් ඇඟේ හැප්පීම නිසා හෝ කෙනෙක් ගැන හිතීම නිසා එන දුක්ඛ දෝමනස්යෙන් එයාගේ මනස මිදෙනවා. මේ රූපේ නිස්සෘත නොවි උපාදානයන්ගෙන් මිදිලා පවතින මාර්ගයට උපදිනවා. ඒක නොයලි නොගට ඉන්න පුළුවන් තැනකට එනවා. ප්‍රත්‍යයෙන් සකස් නොකළ අසංක ධාතු ස්පර්ශ කරන්න පුළුවන් තැනකට මනස ගෙනෙනවා. කායගත සතිය එක කමඨහනක් වඩන දේ තුල මේ සියල්ල නිර්මාණය වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් සතිපට්ඨානේ වැරදුනොත් නිවන වැරදුනා වෙනවා. සතිපට්ඨාන හරියුත් නිවන හරියා වෙනවා. අපි ඇත්තටම බුදුදහමේ යථාර්ථයේ යම් යම් තැන්වල අර්ථ අපි වැරදිලා තියෙනවා. ඒ වැරදීම එක තැනක වැරදීමකින් තියෙන මේ ඔක්කොම තැන්වල වැරද්ද. මම පස්සේ ටිකක් කතා කරන්න බලන්නම් අපි ওই සමුදේ ධම්මානුපස්සී අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා කියන එක උඩ කොටසට ගලප ගන්නවා උඩ කොටස යට කොටසට ගැට ගහ ගන්නවා ඊගාවට සමතකම මේකේ මෙහෙම බලන්නේ ඇයි කියන කාරණාව අපි බලන්නේ ආනාපාන සතියෙන් කරන කෘත්‍ය මොකද්ද වැඩේ මොකද්ද මේ විදිහට රූපේ ගැන බලන්නේ ඇයි එහෙම බැලුවාම බලනකොට වෙන වාසිය මොකද්ද නොබිලුත් වෙන අවාසිය මොකද්ද කියලා ඔය අපි කතා කරපු ටික කතා කරගන්නේ. අපි දන්නේ. ඔහෙ කරනවා. මගෙන් ඇහුවොත් භාවනාව හා ආනාපාන සතිය වඩන්න. උදේ වැයටත් මම මොකක් හරි කරනවා කියලා දෙන මම කියලා දෙන්නෙත් නැහැ මේක කරන්නේ මේකටයි කියලා කරන කෙනා කරන්නෙත් නැහැ මේක දැනගෙන. ටික කලක් කළා මේක කළා හාමුදුරනේ දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර යකාගෙන් වැඩ ගන්නවා වගේ වැඩ දීලා ඉවරයක් නැහැ වගේ කමටහන් දීලා ඉවරයක් නැහැ. ඇයි? කියන එක දවසකින් කළා ඉවරයි. හැබැයි රහත් වෙලත් නැහැ. ආශ්‍රයක්ෂය වෙලත් නැහැ. හොඳට භවනා කරන පුද්ගලෙක් නිර්මාණය වෙනවා. ඉතින් හාමුදුරුවන්ට වෙනවා අලුතෙන් කමටහන් හොයන්න. ඇයි දැන් දෙන දෙනෙක් ඉවර වෙනවනේ. නමුත් එක කමටහනක් ඇති ස්වාමීන් වහන්සේ ආශ්‍රයක්ෂය වෙන්න මේ කායගත සතිය වැඩුවොත් කබල රූපය පිරිසින් දකිනවා රූපය පිරිසින් දක්වෝ කබලෙන් ආහාරය පිරිසින් දකිනවා කබලෙන් ආහාරය පිරිසින් දක්වෝ රූපය පිරිසින් දකිනවා කබලෙන් ආහාරය පිරිසින් දක්වොත් යම් සංයෝජනයකින් බඳුණු පුද්ගලයා මේ ලෝකෙට එයිද ඒ සංයෝජනය යට ඉතුරු වෙන්නේ ඒ කියන්නේ රූපය පිරිසින් දැකීමෙන් කායගත සතියෙන් අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන් අනිත් වේදනා චිත්ත ධම්ම කියන ටිකෙන් ගෙවෙන කෙලෙසිය නෙමෙයි ඇත්තටම බලවත්ම ගෙවෙන කෙලෙසිය කායගත සතියේ දුක්ඛ භූමියෙන් ඉක්මවා ගන්න තියෙන කායගත සතිය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායගත සතිය නොවඩන්නේ නිවන නොවඩන්නේ වෙයි. කායගත සතිය අවබෝධ කර නොගන්නේ නිවන අවබෝධ කර නොගන්නේ සූත්‍ර 20 ගණක් tie සංයුත්ත නිකායේ. කායගත සතිය මුල් කරගෙන ওই ටික බලන්න. මොකද නැවත නැවත අවධාරණය කරනවා. ඉතින් ආනාපාන පබ්බේ මම කතා කරපු ටික ස්වාමීන් වහන්සේලා හොඳට මතක තබා ගන්න. ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ එක දවසක් ඔය මං කියපු විදිහට කළා බලන්න අප්‍රමාදීව මේ කමඨහනේ මේ අර්ථය අරගෙන ඔය විදිහටම දක්ෂව උපමා උපමේය දෙදී මෙනෙහි කරමින් ඔය කියපු විදිහට සති නිමිත්තක හිත තියාගෙන සමත විදර්ශනා යුගනද්දව ආනාපබ්බය මුල් වෙලා කරන්න ස්වම්නසල තීරේ ජීවිතේ පුදුම වෙනසක් එක දවසකට බොහෝ කොට කිරුවොත් කවර කතාවද ඒ නිසා මේක ස්වාමීන් වහන්සේ සම්දිට්ඨිකයි අකාලිකයි ඒපචිකයි ඕපනයිකයි කියලා තමා විසින් උපද තමන් තුළ උපදවාගත යුතුයි කියන ಗುಣ ටිකක් දී මේ ධර්මයේ. ඒ ಗುಣ ටික ඇඟට දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරියට මේක කළොත්. ඒ නිසා මේ ධර්මය ගැන විශ්වාසයක් නේ ප්‍රත්‍යක්ෂයක් ඇති කරගන්න ජීවිතය තුළින් අපි ලැබපු ජීවිතයේ හිස් වෙන්නේ වෙලාව ඉක්මන නිසා මම දැන් නතර කරන්නම් අපි දාන්නෙන් පස්සේ එකට විතර වියකින් ඉතුරු ටික කතා කරමු. ත්‍රිවංශ සරණයි.